ධර්මානුශාසනාව අද ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙකටන නාමලුව පුරාණ විහාරාධිකාරී විශ්වකීර්ති ශ්‍රී ධම්මභානී විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජ්‍යපාද වෙන්නවත්තේ රතන ජෝති ස්වාමින් වහන්සේ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 අතඛෝ ආයස්මා මහා කස්සපෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසින්නම් කෝ ආයස්මන්තං මහා කස්සපං භගවා ඒ තදවෝච ඕවාද කස්සප බික්කෝ කරෝහි කස්සප බික්කෝ නං ධම්මින් කතං ආහං වා කස්සප බික්ඛෝ ඕවාදේය තං වා අහං වා බික්ඛෝනං ධම්මින් කතං කරේය ත්වං වාති තී සදහවත් පින්වත අද ධර්මානුශාසනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරගත්තේ සංයුත්ත නිකායේ ද්විතීය භාගයේ කස්සප සංයුක්තයෙහි දෙවන ඕවාද සූත්‍රයයි දින සම්බුදු පියාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙදී වැඩ සිටි මොහතක මහා කාශ්‍යප මහ දාතන් වහන්සේ උන්වහන්සේ හමුවට වැඩම කළා. සම්බුදු පියාණන් වහන්සේට নমස්කාර කොට එකක් පසක වැඩ හිටියා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේව ඇමතු සම්බුදු පියාණන් වහන්සේ මෙසේ වදාළා. ඕ වාද කස්සප බික්කෝ කදෝහි කස්සප බික්කෝනං ධම්මින් කතං අහං වා කස්සප බික්කෝ ඕවා දෙයං ත්වං වා අහං වා බික්කෝනං ධම්මින් කතං කරේය ත්වං වාති ආයුෂ්මත් කාශ්‍යපේනි භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්න දැහැමි කතාවක්ම කරන්න දැහැමිවීමේ වැදගත්කම කියන්න. බුදුහාමුදුරුව පෙන්නුව කියලා දුන්නා. එවිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පවසන දුබ්බචාකෝ බන්තේ භගවන් ඒතදහි බික්කෝ දෝවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතං අක්කමං අප්පදක්ඛිනග්ගාහිනෝ අනුශාසනින් යස්සකස්සති භන්තේ සද්ධානත්ති කුලේසු ධම්මේසු හේරිනත්ති කුලේසු ධම්මේසු ඔත්තප්පන්නත්ති කුලේසු ධම්මේසු වේරියන්නත්ති කුලේසු ධම්මේසු පඤ්ඤානත්ති කුලේසු ධම්මේසු තස්සයානත්ති වා දිවසෝවා ආගච්ඡති හානියේව පාති කන්තා කුසලේසු ධම්මේසු නොවුද්ධි අනේ ස්වාමීනි අපේ ස්වාමින් වහන්සේලාට කොහොම අවවාද කරන්නද වර්තමානයේ අපේ භික්ෂූන් වහන්සේලා ස්වාමීනි දුර්වචනයෙන්මයි හැම වෙලාවෙම අමතන්නේ හරීම දුෂ්ට විදියටයි කටයුතු කරන්නේ. ඉවසීමක් නැහැ. කරන අවවාද අනුශාසනා පිළිගන්නේම නැහැ. අවවාදයක් අනුශාසනාවක් කළාම නොදුෂ්නා ගතියෙන් තමයි බලන්නේ අහන්නේ. ඒ අත්තන්ට කුසල දහම් වඩන්ට කුසලයේ පිහිටන්න ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධානත් කුසලේසු ධම්මේසු. ශ්‍රද්ධාව නැහැ ස්වාමීනි කුසලයේ පිහිටන්න. හේරිනත් කුසලේසු ධම්මේසු. පාපයට කිසිම ලැජ්ජාවක් නැහැ ස්වාමී. ඔත්තප්පන්නත් කුසලේසු ධම්මේසු. පාපයට කිසිම බයක් නැහැ ස්වාමි. වීර්ය වඩන්නේ නැහැ. විද්‍යං නැති කුසලේසු ධම්මේසු. පඤ්ඤා නැති කුසලේසු ධම්මේසු. නොවන නැහැ. ශ්‍රද්ධාව නැහැ. පවට ලැජ්ජ බය නැහැ. වීර්ය වඩන්නේ නැහැ. ස්වාමීනි රෑ දවල් දෙකෙහිම වෙනසක් නැතුව අකුසල්ම වඩනවා. කැමැත්ත තියෙනේම පිරිහීමේ කටයුතු වල තමයි. අවපක්ෂේ සඳ උදේ සවස හෝ රාත්‍රියේ නොපෙනෙන්නාසි නොබබලන්නාසි නොදැක්ක හැක්කාක්ෂී කුසල වඩන ආකාරයක් දකින්තම නෑ ස්වාමී. එනිසා කොහොමද මේ අයට අනුශාසනා කරන්නේ? අවවාද කරන්නේ. හරීම සංවේගයක් තමයි ස්වාමීනි අපට තිබෙන්නේ. මට නම් දකින්න තියෙන්නේම කනගාටුදායක තත්ත්වයක්. එපමණක් නෙමෙයි ස්වාමීනි අසද්දෝ පුරුෂ පුද්ගලෝති මන්තේ පරිහානමේකං ස්වාමීන් යම් කෙනෙකුට භික්ෂුන් වහන්සේ කෙනෙකුට සදහ නැති කෙනෙක් පුද්ගලී කියන වචනය අහන්න ලැබෙනවා නම් ඒක හොඳ නෑ නේ ස්වාමීන් පිරිහීමට හේතුව අහිදි කෝ පුරුෂ පුද්ගලෝති බන්ති පරිහානමේකං පාපයට බය නැති පුද්ගලියෙක්. අනුත්ථාපි පුරුෂ පුද්ගලෝති භන්තේ පරිහාන මේකං. පවට කිසිම ලැජ්ජාවක් නැති පුද්ගලියෙක්. කුසීතෝ පුරුෂ පුද්ගලෝති භන්තේ පරිහාන මේකං. හරිම කම්මැලි පුද්ගලියෙක්. කෝධනෝ පුරුෂ පුද්ගලෝති භන්තේ පරිහානං මේත පරිහාන මේත. ක්‍රෝධ බෞල පුද්ගලියෙක්. උපනාහි පුරුෂ පුද්ගලෝත් බද්ධ වෛරය ඇති කෙනෙක්. නසාන්ත පුරුෂ පුද්ගලෝත් භන්තේ පරිහානමේක. අවවාද නොතකන පුද්ගලී. මේ වගේ වචන අහන්ට ලැබීමම හරිම සංවේග ධනකයි ස්වාමීන්. ඊටාම කනගාටුදායකයි. සම්බුදු පියාණන් වහන්සේ මේ සියල්ලම අසාගෙන හිටියා. උන්වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රශංසා කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පෙන්වලා දුන්නු කරුණු කාරණා. උන්වහන්සේ අනුමත කළා. ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ කාශ්‍යප මහරහතන් වහන්සේ පෙන්වලා දුන්න කරුණ ශ්‍රී මුඛයෙන්ම පවසමින් එකින් එකට පවසමින් උන්වහන්සේ පැහැදිලි කළා ශ්‍රද්ධාව නැතිනම් පවට බය ලැජ්ජ දෙක නැතිනම් කම්මැලි වෙනවනම් ක්‍රෝධ බහුල වෙනවනම් අනුමනව කටයුතු කරනවනම් බද්ධ වෛරයෙන් යුක්ත වෙනවනම් අවවාද පිළිපදින්නේ නැතිනම් අවපස සඳ මොනම මොහොතකවත් දකින්ට නොලැබෙන්නාක්සේ අකුසලයටම යමු වූ සිත ඇති ක්‍රියා ඇති අය විනාශයටමපත් වෙනවා එයාට සැනසෙලිමක් ලැබෙන්නේ නැහැ මේ පාප කර්ම වලින් වෙන් වෙනවා නම් නිරන්තරයෙන් කුසලයේ වඩනවා නම් කුසලයටම නැඹුරු වෙනවා නම් එහිම නියුක්ත වෙනවා නම් සකල ක්ලේශයන් නැසන දුගති ගාමි මග අහුරන සුගති ගාමීත්වයට යොමු වෙන බලාපොරොත්තු වන සැනසෙල්ල වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලබනවා බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුක දේශනාවම තහවුරු කළා කාශ්‍යප හාමුදුරන්ගේ කියමන් කොයිතරම් අපිට අපේ කාටත් සාමින් වහන්සේලා ළඟ හිටපු නිසා එදා බුදුරජාණන් වහන්සේ එහෙම අවවාද අනුශාසනා මතක් කළා. නමුත් මේ හාමුදුරන් වහන්සේලාට පමණක් නොවේ. ගිහි පැවිදි කාටත් ඔබ අපි හැමදෙනාටම අහන්ත නොසුදුසු වචන කෙනෙක්ගෙන් අහන්න ගැළපෙන වචන නෙමෙයි මේ. මේ පුද්ගලයා කිසිම ශ්‍රද්ධාවක් නැති කෙනෙක්. මේ පුද්ගලයා නම් පාපේට බය නැති කෙනෙක්. පව් කරන්ට ලැජ්ජ නැති කෙනෙක්. මහාතෝ කම්මැලි පුද්ගලී. පුදුම ක්‍රෝධයෙන් කියන්නේ මෙයා ඉන්නේ. බද්ධ වෛරය මෙයාගේ හදියට. පන්න පන්න පලි ගන්න. පස්සෙන් පන්න පන්න පලිගන්න කෙනෙක් මේ. හිත යට පැසවෙනවා. පුදුමාකාර නපුරු කෙනෙක්, භයානක කෙනෙක්. කිසිම මොහොතක අවවාද පිළිගන්නේ නැහැ. මේ බලන්න දරුණු භයානක අකුසල කර්ම කොච්චර මේ හිත්වල අපේ තිබෙනවද අකුසල චේතන. අද අපේ දුලපතාලා අපේ නිවෙස්වල වැඩිහිටියෝ ස්වාමියා බිරිඳ දෙමාපිය දූ දරුවෝ වැඩිහිටියෝ බාලය මේ කවුද ආයතනයක ප්‍රධානිය රටකට සමාජයකට මහා පිරිසට මඟ පෙන්වන කෙනා මේ අපි කාටත් කොච්චර වටිනා අවවාදයක්ද මේ ලබා දෙන්නේ පුළුවන් තරම් ශ්‍රද්ධාවෙන් තොට වුණොත් ලැජ්ජා බය දෙක නැතිනම් ඒ ජීවිතේ කොමකටද අද අපේ දරුවන්ට පුළුවන් ද අපිට අවවාදයක් කරන්න අම්මා තාත්තට අවවාද කරන්ට ළමයි පෙළඹිලා දෙමාපියෝ කියන දෙයක් අසන්නෙම නෑ වැඩි හිටියන් කියන උපදේශ පිළිගන්නේ නැහැ. සමහර අපේ හැදෙන වැඩෙන දෝල පුතාලා වගේම තමයි ඇතම් සමහර කෙනෙක් ප්‍රතිශාමින් වහන්සේලා. තරුණ හාමුදුරුවන් වහන්සේලා හැදෙන වැඩෙන අපේ වටිනා බුදු පුතුණවරු වැඩිහිටි සාමීන් වහන්සේලා නායක හමුදුරුවන් වහන්සේලා කරන අනුශාසන අවවාද ඒවා පිළිගන්න කැමති නැහැ. මා මේ කියන කරුණු ඔක්කොම මුළු රටේම හාමුදුරුවරු මේ මුළු ලෝකෙම ඉන්න හාමුදුරුවරු නරකයි කියනව නෙමෙයි. මේ සමාජයේ සමස්ත සියල්ලෝම නරකයි දුර්වලයි කියනව නෙමෙයි. වනයේ ගස් බොහොමයි. සඳුන් නැත්තේ ඒ ටිකමයි. වනාන්තරයේ ඕන තරම් ගස් තිබ්බට සඳුන් අඩුයි. සඳුන් ගස් අඩුයි. ඒ වගේ කොප්ටෙක් පිරිස් නරක වැඩ කළත් හොඳ වැඩ කරන අය කොපමණ සිටිනවද? මොනතරම් උදාහරණ දෙමව්පියෝ මොනතරම් වටිනා නායක ස්වාමින් වහන්සේලා ඒ වගේම තරුණ ආමඳුරුවෝ කුඩා ශාමින් වහන්සේ තමන් වහන්සේලාගේ ගුරු ආමඳුරුවන් වහන්සේලාට කීකරුව දායක පින්වතුන්ටත් ආඩම්බරයක් ඇතිවන විදියට දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට මහත් අභිමානයක් ඇතිවන විදියට වැඩ කරන කටයුතු කරන කුඩා ආමඳුරුවෝ තරුණ ස්වාමින් වහන්සේලා කොපමණ ඉන්නවද? සැප සම්පත් හොයන්නේ නැහැ. ලැබෙන දෙයකින් යැපෙනවා වළඳනවා. හරි ලස්සන්ට වැඩ කරගෙන යන. ඉවසලිවන්තව කටයුතු කරන. තරුණ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කොපමණ ඉන්නවද? මා මේ රටේ ජනතාවට වැඩිහිටියන්ට හැම ගිහි පැවිදි වැඩිහිටියන්ට කියනවා. අපි අපේ තරුණ පටිහා මුද්දුල රැකගමු. හොයලා බලන්න ඕනේ අඩුපාඩු. තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන. අම්මත් එපා තාත්තත් එපා. සහෝදර සහෝදරියෝ එපා. ඥාති දේපල එපා කියලා. උපන් ගම්බිම් අතහැරලා වෙනත් පලාතකට ආවොත් පැවිදි වෙලා ජීවිතේ ගත කරන හාමුදුරුවන් ගුරු හාමුදුරුවෝයි පියාණන් වහන්සේ මෑණියන් වහන්සේ ඉන්න සෙසු ස්වාමීන් වහන්සේලා සහෝදරයන් වහන්සේලා සහෝදරි දායක දායිකාවෝ දෙමව්පියෝ ඒ ඒ වයස් මට්ටම් අනුව සහෝදර සහෝදරිය වෙනවා ඒ නිසා මේ තරුණ හාමුදුරුලන් යම් යම් අඩුපාඩු දැක්කම බැනවදින්නේ නැතුව දෝෂාරෝපණය කරන්නේ නැතුව සමස්ත මහා සංගතත්වයේතම අපහාස නින්දා ගරහෙලි කරන්නේ නැතුව කරුණා මෛත්‍රියෙන් වැඩිහිටි ස්වාමින් වහන්සේලාව දැනුවත් කරන ඒ හදා මේ තරුණ හාමුදුරලට පුංචි හාමුදුරලට අවශ්‍ය උපදෙස් ලබා දීම වැදගත්. අද අපේ කාලය බලන්න ඕනේ. මේ වටපිටාව බලන්න ඕනේ. යුග යුග ගණන් මේ පෙරලි පෙරලි ඇවිත් පවතින ආර්ථික සමාජීය දේශපාලන පසුබිම බලන්න ඕන. එහෙම වකමානුවක කොහොමද වික්ෂෝන් වහන්සේගේ ජීවිතේ සකසගන්න? සමස්ත ලෙසමම පූජ්‍ය පක්ෂය පිළිබඳවත් පූජක පක්ෂය පිළිබඳවත් අවධානය යොමු කරන්නට කියන මේ පවතින වාණිජකරණයෙන් යුත් අතිධාවනකාරී සමාජ පරිසරයක ස්වාමින් වහන්සේලා පෝජකතුමන්ලා පමණක් පොතේ හැටියට දේශනාවේ හැටියට කටයුතු කරන්නට පුළුවන් උත්සාහය දරන්න ඕනේ අඩුපාඩු තියෙන්න පුළුවනි ඉවසීමෙන් ඒ උතුමන්ලම දැක ගන්න ඕනේ කිසිවෙකුටත් ගරහන්න එපා අපවාද කරන්න එපා අපේ ජීවිත ලක්ෂණට පවත්ව ගන්නට නම් බෙදින්ද කියන එක ස්වාමියා අහන්න. ස්වාමියා කරන අවවාදෙ බෙදින්ද අහන්න. ඔය දෙන්නට කරන වැඩිහිටියන් උපදේශ ඔගොල්ලෝ සමන් දෙන්න. වැඩිහිටිය අම්මා තාත්තා ගෙදර ඉන්නවනම් ඒ අය කියන්නේ අත්දැකීමෙන් කරුණු. ඒකට සමන් දෙන්න. මේ ගෙදරට ලේලියාවේ මෑතකනේ මේ අම්මන්නේ දන්නේ පරිසරය. මේ ගේ හදපු හැටි ඉඩම් ගත්තු හැටි, මේවා ගොඩනගපු හැටි, තාත්තා කොහමද මෙහෙමට මහන්සි වෙච්ච හැටි, වේ දොර හදන්ට කරුණු කාරණා රැස් කරපු හැටි, සංවිධානි වුණු හැටි, කොහමද වහල ගහගත්තු හැටි, මේවා සකස් කරපු හැටි දන්නේ අම්මනේ. තාත්තනේ මේවට මහන්සි වුණේ. අම්මා ගත්ත උත්සාහයට තාත්තගේ ශක්තිය දුන්නා. දෙන්නම එකතු වෙලානේ මේව හැදුවේ. ළමයි වර්තමානයේ ඉඳන් කොහොමද මේවේ අඩුපාඩු කතා කරන්නේ? මේ ගම පිළිබඳව, මේ ගේදොර පිළිබඳව, මේ දෙමාපියන් පිළිබඳව, මේ පුතා හා අම්මා තාත්තා අතර සම්බන්ධය, මේ දුවනේ හා අම්මා තාත්තා අතර සම්බන්ධ ඉතිහාසය ඒගොල්ලෝනේ දන්නේ. අලුතෙන් ගෙදරට ආපු කෙනාට විස්තර දන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම හරියට ඉවසලිවන්ත වෙන්න ඕන. දුර දක්නා නුවණින් කටයුතු කරන්න ඕන. අද කාලය ඊටාම වේගයෙන් ගෙවී යනවා. ඊටාම අන්තදායක තත්වයක් පරිසරය අපට තියෙනවා. එළියට බැස්සොත් විස බීජ. එළියට බැස්සොත් වසංගතයක්. ජීවිතය පිළිබඳව අපට පවත්ව ගන්නට තර්ජන සබහා දාම පවා අපට වෙරෙහි වෙලා තිබෙනවා. මේ මොකද? අපි තුළ පැහැදීම නැහැ. ශ්‍රද්ධාව නැහැ. කරුණා මෛත්‍රිය නැහැ. මෘදු මොලක් බව නැහැ. ලාපේච්ඡ බව නැහැ. හිතකර භාවයේ නැහැ. මෙහෙත මානේ නැහැ. නිර්හංකාර නැහැ. නිරන්තරයෙන්ම පාපයට ලැජ්ජ නැහැ. පවුම කරනවා. ලැජ්ජ නැහැ, බය නැහැ. පාපයටම කැමැති වෙනවා. දුෂ්ට වචන භාවිත කරනවා. නපුරු ක්‍රියා ක්‍රියාත්මක කරනවා. නපුරු චේතනාවෙන් හදවත පුරවගෙන ඉන්නවා. පලි ගන්න. එකට එක කරන්න. එකට දෙකක් කරන්නට ලෑස්ති. එහෙම වුණාම කොහොමද සමාධියක් යහපත් වෙන්නේ? කම්මැලි කම පුදුමාකාරයි. රෑ එළි වෙනකම් දුරකතන, ජංගම දුරකතන භාවිත කරකද ලෝකෙම තියෙන සතයකට වැඩක් නැති දේවල් බල බල කාලයක ආදාන හැම දෙයක්ම විනාශයක්. මහ රෑ වෙනකම් නිදිවරණ. දවල් වෙනකම් නිදියනවා. මේ මනුෂ්‍ය ජීවිතේ සැකසුණු විදියක් තිබෙනවා. අද මේ අපේ පුංචි දරුවෝ දාම් පාසල් එන්ටත් අම්මලා තාත්තලා කීපාඩක් කෑකෝ ගහලාද උදේ දාම් පාසල් එක්කන් ආව. සමහරට දරුවෝ අඬ අඬ එන්නේ. කම්මැලි කමට නැකිටින්න කම්මැලි. ඇයි එහෙම වුනේ? නිදිමත වැඩි. නිදිමත වැඩි වුනේ මොකද? රෑ වෙනකන් අවදිව සිටියා. මහා රාත්‍රියේ කෑවේ. කාපු කෑම බලන්න. ශරීරයට ඔරසු දෙන කෑමද ඊරෑ කෑවේ. මොනතරම් ගොරෝසු කෑමද? මහා භයානක කෑම. මහා වෙහෙස මහන්සි වෙන කළු ගල් කඩන පාරවල් වල දුක් විඳ විඳ වැඩ කරන ගස් ගල් පෙරලෙන උදේ ඉඳන් රැ වෙනකම් ගත සිත වෙහෙසා අධිකව වැඩ කරන අයට නම් ඔය කෑම ඔරසු දෙනවා ඒගොල්ලෝ වෙහෙසෙන නිසා මේ නිකම්ම ඉඳගෙන ඉන්න උදේ දවල් රැ වෙනකම් ඉඳගත්තු ගමන් එක තැනම දැනුත් බලන්න එක එක කෙළවරක තාත්තා ෆෝන් එක ඔබනවා. අනිත් කෙළවරේ අම්මා දුරකථනය ඔබනවා. දරුවෝ ටික බලන්න වෙන් වෙන්ව කාමරවල ඇඳට ගොඩ වෙලා කාමරයට සීමා වෙලා දුරකථනයේතම අපේ ජීවිතය යට කරලා චින්තන ශක්තිය නැහැ. ඔවුන් අතර බැඳීම නැහැ. විශ්වාසයක් නැහැ. අල්ලාප සල්ලාපයක් නැහැ. ගුණදොස් කතාවක් නැහැ. අදුපාඩු කකස ගැනීමක් නැහැ. කාලය ගෙවුණා විතරයි. ඔක්කොමල්ලා නන්නා අඳුරන අය වගේ. ඇයි මෙහිම කොටු වෙන්නේ අපි? ඇයි මේ ස්වභාවික පරිසරයට නතු වෙන්නේ නැත්තේ අපි? එළියට බහින්න ඕනේ. ටිකක් ඇවිදින්න ඕනේ. ගහකොළ පරිසරයක ඉන්න ඕනේ. කැලේ කොලේ මොන හරි දලු ටිකක් කොළ ටිකක් පලා මිටක් කන්න ඕනේ. මේ කිසිම දෙයක් නැහැ. කෘත්‍රිම කෑම කනවා. කෘත්‍රිම බීම බොනවා. දංගම දුරකථනයෙන් තමයි නැකිතෙන්නේ. කන්නේ, බොන්නේ, නිදන්නේ, හැම දෙයක්ම දුරකටනේ. මොලේ පරිස්සම් කර ගන්න බලන්නේ. හදවත පරිස්සම් කර ගන්න බලන්නේ. ශරීර අවයව පරිස්සම් කර ගන්න බලන්නේ. පුදුම පරිස්සමක් දුරකටනේට තියෙන. හදවතේ තුරුළු කරගෙන තමන්ගේ ජංගම දුරකටනේ තමයි හදවතට තුරුළු කරගෙන ඉන්නේ. රාත්‍රී නිදාද්දී කොටේ ඉහ යට තියාගෙන ඉන්නේ ජංගම දුරකටනේ. මොනතරම් විකිරණ මේ මොලේට ඇතුල් වෙනවද? බලන්න කොච්චර මහා භයානක දෙයක් නේද මේ මේ තරම් ඇබ්බැහි වුණේ මොකද මේ සියල්ලම කඩා වැටිලා කතා කළොත් කෝප ගන්නවා කතා කළොත් වෛර බඳිනවා හරීම කම්මැලි කල්පනා කරලා බලන්න අද අපේ ආර්ථිකය කොච්චර කඩා වැටිලාද සෞඛ්‍ය කොච්චර පිරිහිලාද සාමයේ කොපමණ බිඳිලාද එකමුතුකම කොච්චර කඩා වැටිලාද කිසිම සම්බන්ධයක් නැහැ නේ නෝනයි මහත්මයි පැය ගණන් යෞවන වයසේ ඉන්නකොට ඔය දෙන්න පැයකනම් කොටේ යටට වෙලා අවුව ගානක් නැහැ. වැස්සේ ගානක් නැහැ. හිරි හිරි පොද පොද සෙමි සෙමි නේද? ඕගොල්ලෝ දෙන්න කසකුසුක කහිටි. පැය ගණන් කතා කළා. සති ගණන් කතා කළා. අවුරුදු දෙක තුනක් තිස්සේ කතා කළා නේද දෙන්න? අද දැන් කී කාලයකින් මොහොන බැලුවේ නැද්ද? මොකද්ද මේ කරන කෝලම්? මොනවද මේ නාඩගම්? ඇයි මේ ස්වාමියා බිරිඳගේ දෙන්නට දෙන්න එකතු වෙලා කතා බහ කරගන්න බැරි? ඕගොල්ලෝ එකතු වුණේ සියලු දෙනාම ඕනේනේ අපි දෙන්න විතර හිතියම ඇති කියලා නේද? කවුරුත් ඕනේ නැහැ කියන්නේ එකතු වුණේ. දැන් බැලුවම දැන් හතර වර්ගයක් එකතු වෙලා දෙන්න එකතු කරන්න බෑනේ. දේවාල ගානේ දුවනවා, පන්සල් ගානේ දුවනවා, බෝධින් වහන්සේලා වටේ දුවනවා. ඒවා එක හතකට තමක් නැහැ මානසික සුවයක්වත් හදාගන්නම කියමු. මොකද මේ අපිට වුනේ? එක්කෙනෙක්වත් නම්ශීලී නැහැ. මයන් සත්‍යං මං කියන එක තමයි ඇත්ත. තොයිහම් මුසා නොබ කියන එක බොරු. දෙන්නට දෙන්න ඕක කියෝ ගන්න. එක්කෙනෙක්වත් නැහැ. එතකොට වැරදි කරලා තියෙන අහලා පහලායිද? වැරදි පිළිගන්න ඕනේ. තමන්ගේ අඩුපාඩු හදා ගන්න ඕනේ. තමන් අතින් වරදක් වුණා නම් පිළිගන්න ඕනේ ඒක. කේන්ති අරගෙන හදියන්නේ නැහැ. මට ගැළපෙන්න ඔක්කොටම ලෝකයට ඉන්න බෑ. ලෝකයට ගැළපෙන්නත් මට ඉන්න බෑ. එනම් මම පුළුවන් තරමක් උත්සාහ ගන්න ඕනේ. කාටවත් කරදරයක් නොවෙන්න. මට වදයක් නොවෙන්න ඕනේ මම. මේ උපන් බිමට බණක් වෙන්න එපා කිසිම කෙනෙක්. අවුරුදු 17 18 19 වයසේ තරුණ දරුවන් දෙමාපියන්ට බණක් වෙන්න එපා. ගෙදර දොරට බණක් වෙන්න එපා. නිකං කකා බිබීන්ට එපා. අවම වශයෙන් ගෙදරක මිරිස් පැලයක් අර හිටවන්න. මොනවා හරි මඤ්ඤක දණ්ඩක් හරි හිටවන්න. අද කාලේ ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. කාලේ නිකං කාදාන්ත එපා. අවවාද පිළිගන්නේ නැති වුණොත් ඒක ඉතින් හැඳිනොකෑ හොද්ද වගේ තමයි. එයා අයාලේ යනවා. කවදා හරි ජීවිතේ කඩාගෙන වැටුනම තේරෙයි. අම්මා කියපු එක ඇත්ත නේද? තාත්තා කියපු දේ ඇත්ත නේද? ගුරු භවතුන් කියලා දුන්නු දේ ඇත්ත නේද? පන්සලේ ස්වාමින් වහන්සේ පල්ලියේ පූජකතුමා කරපු දේශනේ කොයිතරම් මට ඒක මම පිළිගත්තේ නැති කමේ ප්‍රතිවිපාකමි. ඇත්ත වශයෙන්ම හරි භයානකයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ කොයිතරම් උත්තමේද බුදුරජාණන් වහන්සේට සමාන රූපයක් තිබුණේ උන්වහන්සේ නිසා සමහර ජනතාව බුදුහාමුදුරුව කියලා රැවටුණා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා හිතලා උන්වහන්සේට රැවටුණා ජනතාව බුදුහාමුදුරුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේයි කියා ඒ රූපේ දැකලා සමහරව රැවතුණා. ඒ නිසා මේ උත්තමයන් වහන්සේ තීරණය කළා සම්බුදු පියාණන් වහන්සේ ධර්මානව සිටින තා ජීවමානව සිටින තා මම ජනතාව හමුවට එන්නේ නැහැ. උන්වහන්සේ වනාන්තර ගත වුණා. බුදුහාමුදුරුවන් වහන්සේට අයහපතක් වුණොත් මම නිසා කියලා. අද මේ සම්බුද්ධ ශාසනය ලෝකෙ කොතෙක් ව්‍යාප්ත වුණාද? ඒ ව්‍යාප්ත වීමේ මූලාධම්බය සම්බුදු පියාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ මා කාශ්‍යප මහ රහතන් වහන්සේට මේ ශාසනයේ නායකත්වයේ ලැබුණා. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම කියලා දුන්නු සැලසුම් කරලා දුන්නු ක්‍රමයේ අනුවාද අපිට වසර 2565ක් වෙනකන් මේ ශාසනය පවත්වාගෙන ඉන්න ලැබුණා. උන්වහන්සේ කිව්වා අපි කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. සහෝදර ස්වාමින් වහන්සේලාට කිව්වා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන අවවාද අනුශාසනා එකක්වත් කරන්ට බැරි දේවල් කියලා නැහැ. පිළිපදින්ට බැරි දේවල් කියලා නැහැ. කුද්ධානුකුද්දක ශික්ෂාපද පුංචි පුංචි කුඩා කුඩා අනුකුඩා ශික්ෂා කාලයට තාලයට ප්‍රදේශයේ තනුව වෙනස් කරගන්නටත් මහණනි මං අනුදැනව දාරනවා කියලා කිව්වා වුමත් මා කාශ්‍යප මහරහතන් වහන්සේකව අපි එකක්වත් වෙනස් කරන්න ඕනේ මේ කියලා තියෙනවා අපි පිළිපදමු පුළුවන් තරම් උත්සාහ ගනිමු උන්වහන්සේ එහෙමයි මඟ අපට පෙන්වලා දුන්නේ පළවෙනි ධර්ම සංගායනාවෙන් මේක පැහැදිලි කළා එයාපු ගමන් මාර්ගයේ ක්‍රමෙන් ක්‍රමෙන් ආවා හැලහැප්පෙලේ ඇති වුණා මූලික මුල් බුදු සමය වෙනස් කරන්න වුණේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු අවවාද අනුශාසනා භික්ෂූන් වහන්සේට විතරක් නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඕනෑම ධාතියක ඕනෑම ආගමිකයෙකුට ඕනෑම පුජ්‍යලයෙකුට ලොකු කුඩා බාල මහලු වැඩිහිටි තරුණ හැම කෙනෙකුටම උචිත දේශනයක් කරලා තියෙනවා. බලන්න ශ්‍රද්ධාව ඇති කර ගන්න. දැන් බෞද්ධයන්ට අපිට කියලා තුන තුනුරුවන් කෙරේ පැහැදී විශ්වාසය ශ්‍රද්ධාව යන්න බෞද්ධ දර්ශනයේ විශාල අර්ථකථන දෙනු. මෙතනදී සමස්ත ලෙස කාගේ කුසලයේ වඩන්ට Taman කෙරේ පැහැදීම තියෙන්න ඕන. Tamanගේ දියුණුවටනේ අවශ්‍ය කරන්නේ. ආපු මඟ තෝරා ගන්න ඕන. මගේ කාර්යභාරය තෝරා ගන්න ඕන. මගේ අරමුණ මන් තෝරා ගන්න ඕන. එහෙම හිතලා මතලා ඕනේ කටයුතු කරන්න. ආපු ගමන් නැග කොහොමද දැන්? හිතාගෙන ඉති විතර වැඩ ටික කෙරුණාද? දැන් මේ ගෙයි වැඩ කටයුතු ඉවර කරන්න තව ලක්ෂ කීයක් ඕනේ? පටන් ගත්තු ව්‍යාපාරයේ මුල් කාලේ තිබිච්ච ජයග්‍රහණේ දිනුම අද එන්ටෙන්ට අඩු වෙලා තියෙනව නේද? අරවා මේවා ඒවා ඔක්කොම හරි. මගේ උනන්දුව, මගේ උත්සාහය, ආපදාවකදී කොහොමද මොන දෙන්නේ ආපදාසු භවිෂ්‍යති උපයන ධනෙන් කොටස් දෙකක් නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් වෙන් කරන්න. කන්න බොණ්ඩ එකක් වෙන් කරන්න. එකක් ආපදා උවදුර උපද්‍රාමක් ඇති වුණොත් ඒකට මූණ දෙන්නට යොදවන්න. බලන්ත බුදුහාමුදුරුවෝ කිව් වර්තමානයේ අපට ඇති වෙලා තිබෙන මේ ව්‍යසනයන්ගේ ව්‍යසනේත බැන බැන ඉඳලා නායකයන්ට පාලකයන්ට මූලිකයන්ට බැන බැන ඉඳලා මේ වැඩේ කෙරෙන්නේ නැහැ. මගේ උත්සාහය, මගේ වීරිය, මගේ පරිශ්‍රම, මගේ ඉවසීම, මගේ දුරබැලීම, මගේ පුළුවන් තරමක් අරපිරිමැස්ම මෙන්න දැන් ක්‍රියාත්මක කරන්න වෙලා වෙවිත්තේ. මේවා ඉගෙන ගන්න ඉස්සරහට. යම් කිසි කරදර විපතක් ඇති වුණාම කොහොමද මේකට මුහුණ දෙන්නේ? දැම්ම තියාම සැලසුමක් හදාගන්න. සියල්ලම එකවරම නැති නාස්ති කරගන්න එපා. අද කාලේ හැටියට නොයේ වැඩසටහන් පටන් ගන්න එපා. ධනය වැයවන වැඩසටහන් ආරම්භ කරන්න එපා. මොකද මේ පවතින ව්‍යසන නිමා කරගන්න කාගෙත් එකමුතු ඕනේ. වැටුණු වැටිල්ලෙන් අපිට ගොඩ යන්න නම් ભેද බින්න වෙලා බෑ. කොටස් වෙලා ඉඳලා බෑ. අන්තගාමී වෙලා ඉඳලා බෑ. මම තමයි හරි. මම තමයි නිවැරදි. මම තමයි දන්නේ. මට තමයි තේරෙන්නේ. මං කියන එක කළොත් හරියට හරි. එහෙම කරන්නේ කොහොමද? එහෙම කිය කී කාලිනාස්ති කරන්න එපා. කල්මද මඩයින්ට එපා. නිකම්ම නිකං කුසීත කෙනෙක් වෙන්න එපා. Taman හොඳට දැනුවත් වෙන්න. කියන දේ අහන්න. Taman යොමු කරන්න. වෛර කර කර ඉන්න එපා. බැන බැන ඉන්න එපා. හිතේ කුහකකම තියාගෙන ඉන්න එපා. දක්ෂ කෙනාට තැන දෙන්න. හැකියාව ඇති කෙනාට තැන දෙන්න. එයාගේ උපදෙස් පිළිගන්න. එයාලව ලංකඩ ගන්න. උගතුන් ලංකඩ ගන්න. වැදගත් අය ලංකඩ ගන්න. අධ්‍යක්ීම් බහුල අය එකතු කර ගන්නට. ඒක අවඥාවක් නෙමෙයි. ඒක අවමානයක් නෙමෙයි. ඒක Tamange නියතමානීකම. ඉස්සරහට යන්නයි අපට ඕනේ. එකතන පල්ලෙවි ඉඳලා හදියන්නේ නැහැ. හැම දරුවෙක්ම හැම තරුණ තරුණියක්ම ඔගලන්ගේ හෙට දවස ඔගොල්ල හදා ගන්නට නම් අවවාද පිළිගන්න ඕන. කම්මැලිකම වහාම නවත්තන්න ඕන. Tamange යම්කිසි ආශාවන් ඉස්මතු කර ගන්නට බාධාවක් කර ගන්න ඕනේ නෑ. නමුත් යම්කිසි නොකටයුතු ක්‍රියාවකටම ජීවිතේම කැප කරනවා නම් ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳයි කියන්න බෑ. කොයිතරම් දවසකට ප්‍රාණඝාත කරනවද? කොච්චර සත්තු ඝාතනය වෙනවද? ජීවිත පුදනවද? ඉතින් මේවට මේවට කාටද දොස් කියන්න ඕනේ? මම පුළුවන් තරමක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් හරි. මට වැඩක් නෑ අනිත් කෙනා කරන්නේ. පුළුවන් නම් වළක්වන්න කියලා දෙන්න මේක නඩකයි කියලා. කියන උපදේශයක් අවවාදයක් පිළිගැනීම උතුම් උදාර පුද්ගලයන්ගේ ලක්ෂණය. බැන බැන ඉන්න එක නෙමෙයි වැදගත්. ක්‍රෝධ කර කර ඉන්න එක නෙමෙයි වැදගත්. දොස් කිය කී ඉන්න එක නෙමෙයි වැදගත්. අපිට කියන්න ඕන තරම් පුළුවන්. ඇද හොයන්න ඕන තරම් පුළුවන්. අඩුපාඩු පෙන්වන්න ඕන තරම් පුළුවන්. වැඩේට බැහැලා බලන්න ඉපේ. මට දුන්නා නම් මම ඕක හරියට ලස්සනට කරනවා. නමුත් මම දන්නේ සීමා සහිත ප්‍රමාණයයි. සීමා සහිත ප්‍රමාණයයි. රාදු මෝදර පිටියට ගියාම මෝද හරි ලස්සනයි. හරි අලංකාරයි. පැල්ලත් පාගනවා. පාවහන් දෙකත් මුහුද පැත්තට විසි කරනවා. ආයිරෙල්ලෙන් ගොඩට එනවා. සුන්දර පරිසරයක් වටපිටාව ඔක්කොම. හැබැයි ඉතින් ටික ටික ටික ටික මුහුදට බැහැලා බලන්න ඕනේ. මොකද වෙන්නේ කියලා ගැඹුර කොහොමද කියලා. යම් කිසි කටයුත්තක යම් කිසි පාලනයකට කිසියම් වූ නායකත්වයකට එන්ටනම් ගොඩින් පේන පිටින් පේන එක නෙමෙයි ඒකට බැසගත්තා. පරිපූර්ණ වෙන්න ඕනේ. අත්දැකීම් ලබා ගන්න ඕන. දියුණු වෙන කෙනා, සැනසෙදි මඟ හදා ගන්න කෙනා වෛරකඩකඩ ඉන්නේ නැහැ. ක්‍රෝධ බැඳ බැඳ ඉන්නේ නැහැ. පලි ගන්නට ඒකනා නැහැ. ඉවසීම තීරණයක්. නිහතමානීකම අවශ්‍යමයි. පවට බය වෙන්න ඕනේ. මේ ජීවිතේ ලබාගත්ත කොච්චර අමාරු වෙන්ද? මනුෂ්‍ය භවයට නිකන් එන්න බෑ කෙනෙකුට. ආත්ම අවවසෙන් භව 500ක්වත් එක දිගටම දන් දෙන්න ඕනේ. භව 500ක් එක දිගටම සීලයක් පුරන්න ඕන. භව 500ක් එක දිගට භාවනාවක් පුරුදු කරලා තියෙන්න ඕන. උදාර උතුම් ಗುಣ පුරලා තියෙන්න ඕනේ මනුෂ්‍ය භවයේ තියෙන. එහෙම ගමනක් ඇවිල්ලා මනුෂ්‍යත්වයට ඇවිත් මනුෂ්‍යත්වයට නිගාතන වැඩ කරනවා නම් Tamanම Tamanට ශාපයක් වෙනවා නම් කාටද ඒකේ වගකීම දෙන්නේ? එහෙනම් මේ අනුශාසනා අවවාද පිළිගැනීම හික්මීම අවශ්‍යමයි කාය සංවදය වචී සංවදය මානසික සංවදය මේ සංවද භාවයක් නැත්නම් මේ පුජ්‍යලයා නොදියුණු කෙනෙක් එයා නොසන්සුන් කෙනෙක් එයා ගෝත්‍රිකවාදී කෙනෙක් ලෝකයේ දිහා බලන්ට ඕනේ පැහැදීමෙන් කටයුතු කරන්න කොයි දේ විශ්වාසයක් ගොඩනගා ගන්න මගෙන් පටන් ගන්න ඕන. මේ ගෙදරින් පටන් ගන්නට වැඩට. අම්මා තාත්තා ස්වාමියා බෙදෙන එකතු වෙන්න. දරුවොත් එක්ක එකතු වෙන්න. සුවද වෙන්න. කතා බහ කරන්න. ආදර්ශණයස දක්වන්න. දරුවන්ට සමන් දෙන්න. ඒ ළමයින්ගේ තියෙන ප්‍රශ්න ඇහුම්කන් දෙන්න. ඒගොල්ලන්ගේ සුරතල් වඳා. ඒගොල්ලන් අම්මගෙන් තාත්තගෙන් තමයි සුරතල් භාවයේ බලාපොරොත්තු වෙන්නේ. ඒව ලබා දෙන්න ඕන නොමදෝ. ලොකු දරුවෙක් තරුණ තරුණියක වුවද ආදර සෙනෙහසින් තාත්තයා අම්මා කිට්ටු වෙලා ළමයින්ට කතා බහ කරන්න ඕන. දුවව තාත්තා වෙන්කද ගන්න පුතාව අම්මා වෙන්කද ගන්න. එතකොට ඒ ඒ මොකද්ද ඒ කොහොල? මේ දෙන්නම මගේ. දුවත් මගේ පුතත් මගේ දූලත් මගේ පුත්තුත් මගේ. අම්මයි තාත්තයි දෙන්නම මගේ. සහෝදර සහෝදරියෝ මගේ. මගේ අම්මා මගේ තාත්තා මගේ අයියා මගේ අක්කා මගේ නංගි මගේ ගෙදර. අන්න ඒ අපේ මගේ කියන මේ ආකල්ප බලුවම අපේ ජීවිත පවත්ව ගන්නට ලස්සන ගමනක් යන්ට අපට අභිමානවත් ශක්තියක් ලබා දෙනවා. අම්මා කියන දේ තාත්තා කියන දේ නොහැවුවොත්, සැමියා කියන දේ බිරිඳ නොහනවන, බිරිඳ කියන දේ සැමියා නොඅසනවන, ස්වාමින් වහන්සේලා පූජකතුමන්ලා කියන දේ දායකයෝ නොඅසනවන, දායක දායිකාවන්ගේ අපේක්ෂාවන් පූජක පක්ෂයේ පැහැර හරිනවනම් පෝජක පෝජකතුමන්ලා ස්වාමින් වහන්සලා අතර බැඳීම එකමුතුකම සුවදත්වය මූලික ආරමුණ Taman වහන්සලගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ පණිවිඩය හරි නිසි ලෙස ගෙනියන්නට ඒ අයට බැරි නම් ભેද භින්න නම් එකමුතු නැතිනම් වාද විවාද නම් කලහකාරී නම් කොතනින්ද කාගෙන්ද පිහිටක් බලාපොරොත්තු වන්නේ සබහදාම අනුගත වෙයිද ආශිර්වාද කරයිද ඊටාම භයානක තත්වයකට අපි ඇවිත් ඉන්නවා අද මේ මොහොතේ මේ කරුණු කාරණා ගැන හොඳ අවධානයකින් ඔබ කල්පනා කරන්න. අපට වැරදුනේ කොතන? අපට මේ තරම් ව්‍යසනයකට මුහුණ පාන්න බුනේ ඇයි? තවත් අරව මේවා කියෝ කියෝ ඉන්න කාලේ නෑ. කිසි කෙනෙකුට දොස් පරොස් කියමින් කවුරුත් වගකීම් බාර ගන්න ඕනේ. වැරදි පිළිගන්න ඕනේ. අඩුපාඩු හදා ගන්න ඕනේ. ප්‍රත්‍යඥ මිනිස්සෝ හැටියට අපිට වැරදීම් වෙනවා. බැරිවීම් වෙනවා. ආශාවන් ඇති වෙනවා. තණ්හාමාන ඇති වෙනවා. රාගය දුරු කරලා නැහැනේ. මෝහය දුරු කරලා නැහැ. ද්වේෂය දුරු කරලා නැහැ. එහෙමයි කියලා නරක වැඩ කර කර ඉඳ ඉඳ දෙන්න බෑ. රාග දෝෂ මෝහ අපට වැඩි. නිතරම අපිව පොළඹවන වැරද්ද. එහෙනම් සිහිය පිහිටව ගන්න ඕන. ඒකයි කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕන. ඒකයි ලැජ්ජාව බය පව් කරන්න ඇති කර ගන්න ඕන. ඒක නිසායි කම්මැලි වෙන්න එපයි කියන්නේ. ඒක නිසා තමයි ක්‍රෝධ කර කර ඉන්න එපයි කියන්නේ. වෛර බැඳ බැඳ ඉන්න එපා. අවවාද අනුශාසනා පිළිගන්න ඕන. සාර්ථක දුවෙක් පුතෙක් ඔය දරුව හොඳ වටිනා දරුවෙක් දුවෙක් පුතෙක් මහත්මයෙක් මහත්මියක් වෙන්න නම් ශ්‍රද්ධාව ඇති කර ගන්න. තවට බය ලැජ්ජ ඇති කර ගන්න. කම්මැලි නොවන් ක්‍රෝධ කරන්න එපා. බද්ධ වෛර ඇති කර ගන්න එපා. අවවාද පිළිගන්න. ලැජ්ජාව බය ඇති කර ගන්නට ඕනේ පවට. එහෙම නොවුනොත් අපි අමාරුයි වැටෙනවමයි. අපේ ජීවිත අපි වග කියන්න ඕනේ. අපේ ජීවිත ගැන වගකීම අපි සතුයි. මගේ ජීවිත ආලෝකය ගැන වගකීම මා සතුයි. එහෙනම් වෙන කෙනෙකුට පවණන්න බෑ. ඔබ හැම කෙනාම තමන්ගේ ජීවිතයට වග කියන්න ඕන. අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ සැනසී. ඇත්ත වශයෙන්ම මේ උතුම් උදාාර මනුෂ්‍ය භවයකට ඇවිත් නිකම්ම කාලේ කාදමන් නැතුව ඉක්මනින් ගුණධම් වඩන්න පංචශීල ප්‍රතිපදාව රකින්න. කරුණා මෛත්‍රියෙන් වැඩ කරන්න. නිවනින් සැනසීම ලබන්න නම් ඔබ බලාපොරොත්තු වන්නේ එයද ළඟා කරගන්න ඔබ උත්සාහවන්ත වෙන්න. බණ ඇසීමේ පිණෙන් ඔබට නිවන් සැපම ලැබේවා. තමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පදන්ති ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දුකින් පෙළෙන සත් දුකෙන් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා අද